නිවසේහි බුද්ධ පූජාව අවසානයේදී සතෙකුට දීම බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක්ද අපට ආනිසංස අඩුවීමක් වේද යන්න පිළිබඳව පැහැදිලි කරලා දෙන්න කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේට කරන අගෞරවයක් බවට පත් වෙන්නේ නැහැ අපිට හම්බ වෙන කුසලයේ පිළිබඳව එතකොට සැකයක් ඇති වෙන්න පුළුවන් මොකද බුදුරජාණන් වහන්සේට දැන් මේ ආහාරය තව කාට හරි දුන්නොත් භාග්‍යතුන් වහන්සේට දුන්න ප්‍රමාණය මොකක්ද කියලා අපිට තීරණය කරන්න බැරුව යනවා මෙහෙම උදාහරණයක් සඳහන් කරුවොත් අපි ඇපල් ගෙඩි 10ක් අරගෙන එනවා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කියලා ඇපල් ගෙඩි ටික පිරිසිදු කරලා බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහින් ගෙනහිලා පිළිගන්වලා තියෙනවා ටික වෙලාවක් ගියාට පස්සේ ඒක අරගෙන ඇවිල්ලා අපි දරුවොත් එක එකතු වෙලා කපාගෙන ඒක අපි ආහාරයට ගන්නවා. එතකොට අපි කල්පනා කරන්න වෙනවා අපල් ගිරි 10ක් බුදුරජාණන් වහන්සේට පිළිගැන්නුවා. දැන් මේ 10 කෝ භාග්‍යතුන් වහන්සේගේ කොටස. දැන් අපි මේක කන්න පටන් ගත්තේ කෝ උන්වහන්සේගේ කොටස කියලා අපිට හිතන්න වෙනවනේ. එතකොට අපි බුද්ධ පූජාව කරලා ඒක සතෙකුට දුන්නාම අපිට ආපහු අපෙන් අහන්න වෙනවා කොයි බුදුරජාණන් වහන්සේගේ කොටස කියලා. දැන් මේ සතාට දෙන්නේ එයාගේ කොටසනේ. කෝ භාග්‍යතුන් වහන්සේගේ කොටස. ඒ නිසා පූජාව තියලා ඉවර වෙලා ඒක ඔහේ ඉබේ අස් කරලා දාන්න. කිසිම සතෙකුට දෙන්න එපා. ඉබේ අස් කරලා දාන්නේ. ඒක අස් කරපු තැනින් සතුකයි. අපි සතුන්ට දුන්නේ නේ. ඔහේ අහක අදාපුවාම ඒකෙන් අපිට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි අත්හැරපු දාන වස්තුවක් තියෙනවා. ඒතකොට ඒ කුසලයේ අපිට ලැබෙනවා. අර එහෙම සිතක් තියාගෙන අත්හැරියොත් ඒක අත්හැරිය වෙන්නේ වෙන්නේ නැතුව යනවා. ඒ නිසා සම්බුද්ධ පූජාව හරි වටිනවා අත්හැරලා තියහම බුදුරජාණන් වහන්සේට කෝක පූජා කළත් ඒක අන්තිමට අත්හැරලා දාන්න. එතන රත්තරන් තිබ්බත් ආපහු අරගෙන තියාගන්න තියාගන්න එපා. එහෙනම් ඒ රත්තරනුත් අස් කරලා දාන එක තමයි වටින්නේ. තව කෙනෙකුට ගෙනහිල්ලා දෙන එක වටින්නේ නැහැ. මට හිතෙනවා බුදුරජාණන් වහන්සේට මණිකක් පූජා කළා මේක නම් විසි කරලා බෑ ගිහිල්ලා පන්සලටවත් දීලා එනවා කියලා කිව්වොත් ඒත් ඉතින් එහෙමම පන්සලට දුන්නා මිසක් බුදුරජාණන් වහන්සේට අත්හැරලා නෑ එහෙනම් මණිකක් අහක දාන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොටයි උතුම් අත්හැරීමකට ගියා වෙන්නේ. අන් එහෙම මණිකක් අත්හරින්න පුළුවන් නම් කොයිතරම් නිර්ලෝභීව භාග්‍යතුන් වහන්සේට දන් දුන්නාද කියන කාරණාවට යන්න පුළුවන්. ඒකෙන් ලැබෙන උතුම් ආනිසංසය හිග නැතුව ලැබෙනවා.